කරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 ඒ දසුතර සූත්‍රයේ පරිඤ්ඤය ධර්ම පහ මෙවැනි ශාසනික තියෙන ආත්පසීම දතයුතු වටකොට දතයුතු පරිඤ්ඤය දතයුතු ධර්ම පහ මොනවද කියන ප්‍රශ්නේ. ඒකට උත්තරේ සාරිපුත්‍ර සාංශව සඳහන් කරන පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් මේ උපාදානස්කන්ධ වශයෙන් තියෙන මේ පහ තමයි මේ ශාසනයේදී වටහාගත යුතු දේ. ඇත්තටම මේ පහ තමයි අපි සංසාරේ බඳින්නේ.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 වාහනයක් වෙන පැත්තකට හරවලා තියදී කොච්චර වේගෙන් බ්‍රේක් මේ වේගයේ දුන්නත් යන්නේ දිහාට තම තමයි. ඒසයි ඉස්සල්ලාම අපි ඕනේ වාහනේ හර දිහාට හරව ගන්න නැත්නම් වාහනේ කොච්චර ජවාදික වුණත් කොච්චර කින්දේ ඇහුවත් තියෙන පැත්ත තමයි තල්ලු වෙන්නේ. ඉතින් අපි පටන් ගන්නකොට නම් අපායටමයි හැරවිලා තියෙන්නේ. ඒක පිළිබඳ කිසි තේත්ම දැක කරන්න එපා.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 ඉතින් ඒක පිළිබඳව ਸਰුවචනාංශේ ਸਰුවචන විග්‍රහයක් දීලා තිනවා බුදු වුණාට පස්සේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා මේ උපාදානස්කන්ධ පහ Taman යන ගමනේදී භාවනාව හරියන්න මානසිකාරය යොදන්න කමඨහන සුද්ධ වෙන්න ශ්‍රද්ධාව වැඩෙන්න සමාධිය වැඩෙන්න ප්‍රඥාව වැඩෙන්න මේකේ සුතමේ ඥානයක් අවශ්‍යයි. ඉතින් අපි ඊයේත් වෙලා ගත්තා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 ඒ නිසා මේ විද්‍යාව දිගේ යන්න යන්න යන්න නන්නතරයි. ඒක හොඳටම ලෝකේ ඉන්න ප්‍රධාන පෙළ විද්‍යාඥයෝ දන්නවා. ඒ ගොල්ලෝ නන්නතරයි. නමුත් ඒගොල්ල මේ බොරුව තාම අධ්‍යාපනයේ හරහා පොඩි ළමයට උගන්වනවා. උගන්නමින් ඒකෙන් ව්‍යාපාර කරනවා. ව්‍යාපාර කරමින් අපි ළඟයි බඩු ජීන්න වෙන්න අපි ළඟට කියලා මේ අවිද්‍යාවට විද්‍යාව කියලා නමක් දාලා උගන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේකට විද්‍යාව කියලා කියන්නේ.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 සටහන් වගේ සුවඳක් තියෙනවා වගේ මලයි සුවඳයි වගේ මගේ ආත්මය රූප රූපවන්තයි රූපයක් වශයෙන් තමයි පෙනී තියෙන්නේ. ඒ නැත්තම් රූපය මේ අත්තනිම රූපං රූපය ආත්මවන්තයි. මගේ මේ පට ව්‍යාපෝ තේජෝ කියනවා මේ බාහිරේ තියෙන පට ව්‍යාපෝ තේජෝ නෙමෙයි. ගංගානන් නදියේ තියෙන වතුර නෙමෙයි මගේ බඩේ තියෙන. එහෙම නැත්නම් මේ පොළවේ තියෙන පස් නෙවෙයි මගේ ඇඟේ තියෙන පටවි ධාතු මයේකේ රූ ආත්මයක් තියෙනවා. ඒ නිසා මගේ පටවි ආපෝ තේජෝ වායෝ උසස් මට්ටමේ ඒක ආත්මිකින් ආරූඪ වෙලා තියෙනවායි කියලා තමන් ළඟ තියෙන මේ ආත්ම මොනවද කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ ආත්ම ගතියක් තියෙනවායි කියලා අපි හැම වෙලාවෙම කෙස් ගහක් කිදෙනකොට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 ඒ වෙනුවට කියනවා හරි දැන් ඇතුළට ආවදව දැන් තේනවන එක කියන්න බෑ කියලා. මේ කය ඇතුළේදී ආ ඉන්නකොට වෙන මොනවද වැටහෙන්නේ? මම වෙමි කියන එකට එහයින් මොනවද වැඩි? ඒකට අපිට වෙනවා උලන් වදිනවා වැටෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට පය පොළවේ වදිනවා වැටෙනවා. එහෙම නැත්නම් හුස්ම ගන්නවා හෙලනවා වැටෙනවා. මොකද ඒව එතන එතන මතුවලා යන තරංග ස්වරූපෙන් තියෙන්නේ. මම වෙමි කියන එක ඔහි ඒක දිගට තියෙනවා ලද්දාවට මැරණතේ.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 මේ යෝගාවචරය දිගටම සද්ද වේදනායි චිලි මැදත් ආස්වාසයත් එක්ක දිගට ඉඳ ගියොත් ඒ යෝගාවචරය මම ඉන්නවා කියන වර්තමාන අරමුණේ පේන මේ ආස්වාද ප්‍රසවාසයේ පේන මේ පිම්බි මෑකිලි මෙහෙම නැත්තම් සක්මන් කරන ඉරියව්ව ඇතුළේ පේන මේ වම දකුණ තියා බලාන හිටියොත් ආස්වාද ප්‍රසවාසයේ වගේ චේතනාවල් පහල කරන්න තු ඉන්නකොට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 නමුත් ඒක පිටම ඇහක් පිට ඇහක් කියලා බලන්න හිටියොත් ඒ දෙක අතර වෙනසක් නැති වෙනවා අන්තිමට ඒක නොදැනීච්ච. ඒතර මේ තිබිච්ච රූපයේ දොර දිගපල්ල සහිතව පෙනිච්ච කොට දිග වශයෙන් පෙනිච්ච මේ උණුසුම් සිසිලසෙන් පෙනිච්ච ආස්වාස් ප්‍රසාසය හොඳටම ඒ සඳහාම හිත යොදලා බැලුවොත් නෑ කියන්න වෙනවා. එතකොට අපි මේ මෙතෙක් කල් අල්ල බදාගෙන හිටපු මේ ආස්වාස් ප්‍රසවාස රූපේ වගේ අපි පඨවි රූපේ ගත්තත් තේජෝ රූපේ ගත්තත් ආපෝ රූපේ ගත්තත් මේක දිහා බලාන හිටියොත් පේනවා වෙන දේවල් අතහැරලා ඒකම බලන් හිටියොත් මේ ඕනම දෙයක් ඈතින් අසතියෙන් ආවට ගියාට බැලුවොත් තියෙනවා ඒකටම හිත යොදලා බලාගෙන හිටියොත් ඒක නැති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 මේ රූපේ පිළිබඳව පෙන්වන්න හදන ඈතින් බලන වපරහෙන් බලන දේ කල්පකාන්තිලාවක් බල බල ඉඳලා ඇස් දෙකෙන්ම බලලා විනිවිදින්න හදින වෙලාවේ මේක බාර ගන්න පුළුවන් මිනිහට සද්ධාව තියෙනවා කියලා කියන. ඒක බාර ගන්න බැරි මනුස්සර කියන සද්ධාව නැහැ. තියෙනවා බුද්ධ ඝම් කියන සද්ධාව තියෙනවා. නමුත් මේ මේ අත්පනා අපිට තිබුණ දේ වෙනත් දෙයක් වඩපත් වෙනකොට ගිලිහි යනකොට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 ඉතින් මේක යෝගාවචරයට පෙන්නේ මම නිෂේධ වුණා, ඉච්ඡා බංගත්තටපත් වුණා, හිතුවපැතු දේවල් නැති වුණා, අප්‍රිය සංයෝගයකට ආවා, පියවිප්ප යෝගයකට ආවා, විස්සෝපයක් බාටපත් කරගන්න. හැබැයි මෙතෙක්කල් මේක නිට්ටයයි සුඛයි සෝබයි කියප එක නියම විදියට බල්ලාගත්ත එකක් නෙවෙයි කියලා හේතු කරගන්න මේ බොරුව හේතු ගන්න ගන්න හරිම ලේසි යෝගාවචරයක්. යෝගාවචරයට ලේසි කාමභෝගයටත් ලේසි. මේවා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. මේවා තමයි වෙළඳ ප්‍රචාර කියලා කියන්නේ. මේවා තමයි මාකටිං කියන්නේ. නැති මොකද්දෝ ගුණවර්පයක් කරන අර මාසයේ සබ්බදරීමේ හොරා ගන්නවා. ඒකල දෙන දෙයක්වත් නැහැ. ඕන එකක් අරගෙන පරීක්ෂා කරලා බැලුවොත් බුද්ධ ඥානසේ සඳහන් කර තිනවා නාලං සබ්බේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා. මේ ලෝකේ කිසිම වස්තුවකට මේක මගේ කියලා ගෙටරින්ග ගන්න ප්‍රවිෂ්ඨ වෙන්න වටින වස්තුවක් මේ ලෝකේ මොනවත් නැහැ කිය. දැන් අපිට නම් හිතනවානේ එහෙම එහෙම තමයි උනට මේ මුද්දේ තියෙන ගල නම් ඒක නම් අප්පා. එහෙනම් තමයි සූර්යය බැඳගෙන ඉන්න එකේ තියෙන ඇතුලේ මන්තරේ නම් අප්පා. ඒක නම් නැති කරන්න එපා. ඒක නැත්තම් මේ මොනවා නැතුණත් ගන්න ගේ යතුරු ඒක නම් මයි ළඟ තියෙනකම් අපි මොනව හරි මැරෙන්න යනකොට හරි කියලා අඬලා කෑ ගහන මගුලක් තියෙනවානේ. ඒ හැම එකක් ගැන හිතලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. මේකේ එහෙම නැතුව බැරි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 මම වැරදෙන්නත් එචන මං කියන වර්තමානයේ පවතින හිත නිවන කියලා. ඉතින් කට්ටිය කියනවා නිවන ওই තරම් කංකුම් වගේ ලාභද? එහෙම නෑ නිවන කියන්නේ අම්බෝ රැස් සීසන එකක් වෙන්න ඇති උඩ තියෙන එකක් අපිට උගන්ලා තියෙන මෙහෙමයි මේ වර්තමාන හිත ගැනීම නිවන කියන එක නිකන් අව탁ෂීරුවක් කියලා තමයි ගණන් ගන්නේ. අවුරුද්දක් ඉඳලා බලන්න වර්තමානයේ වර්තමාන චිත්තක්ෂණය සම්පූර්ණ කරන විට මොනවාරි අවශ්‍යද කියලා පිටින් මොනවදයක් අත් අවශ්‍යද?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 නිදර්ශනේ පෙන්වන්නේ ඉස්සරය ඔය තව සූත්‍ර කීපයක මේ සඳහන් වෙලා තිනවා දේව සුර අසුර යුද්ධයක් තිබිලා තිනවා දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් තිබිලා තියෙනවා දජග්ග සූත්‍රය හොඳටම සඳහන් කරනවා ඒකෙදී අසුරයෝ නායකත්වය දීලා තියෙන වේපචිත්‍රය අසුරේන්ද්‍රයා දේවවල දෙවියන්ට නායකත්වය දීලා තියෙන සක්ස දෙවීන්ද්‍රයා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 අන්තිමට සක්දේවේන්ද්‍රයා විෂ්ණු දියන්න කතා කරලා කියන දැන් බලපන් එනේන අපේ මිනිස්සු සෙබළු හැමතැනම මැරිලා වැටලා ඉනවා. අසුරයෝ දිනනවා. අපි සාධාරණේ ඉන්නේ මොකද කරන්න කියලා. මේ ඉතින් ඒක නම් මං අතින් දාපු කෑල්ලක් හැබැයි. කොහොම හරි මේ විෂ්ණු දෙවියෝ ගිහිල්ලා කිරිසાગරේ කලඹලා අමෘතය හොයාගන්න. ඇවිල්ලා මැරිච්ච හැම දෙයියන්නම කවන. මැරිච්ච හැම සෙකුලට කබ මුන් ඔක්කොම නැගිටිනවා. නැගිටට පස්සේ දැන් අලුතෙන් බල හමුදාවක් වගේ ගිල ගහපුවාම අසුරය පරදිනවා. පරදුනට පස්සේ අසුර දෙවියෝ කරන්නේ අසුර නායකයා මේපචිත්‍ය අසුරේන්ද්‍රයා පස්පොලකින් මැදලා ගේනවා දේව සභාවට. යුද අධිකරණයට. ඉතින් පාණ්ඩු කම්බල සෛලාසනේ ඉස්සරහා ගෙනත් දානවා. බිල්ලිමුත් බඳිනවා අත් දෙකක් බඳිනවා කකුල් දෙකක් බඳිනවා. බඳලා ගෙනත් දාලා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 යම් වෙලාවක මම අසුර නායකයා මම නායකත්වය දෙන්න ඕනේ අසුරයන්ට ඉතින් කොහොමද මන් දෙයියෝ සාධාරණ කියනකොටම බැමි පාවදිනවා බුදුරජාණන්ස කියන මේ පංච උපාදානස්කන්ධ පහ ඊටත් වැඩිය සුකුම බන්ධනයක් මේ රූපය මම වෙමි කියනකොටම අසහන එනවා රූපය මම මගේ ආත්මය කියනකොටම අසහන එනවා ආත්මේ රූපේ තිනවා රූපේ ආත්මේ තිනවා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 යාට තේරෙන පටන් ගන්නවා ඒ විනෝදාංශ ක්‍රියාත්මක කරන කිසිම වෙලාවක ආතතියක් එන්නේ ඒක ඥාණය අවස්ථානුකූලව කරන්න පුළුවන්. ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං අමනාපං. අපි දැහැර රූපයක් දකිනකොටම මට ඒකට මනාපය හෝ අමනාපය පහළ වෙනවා. මනාපය හෝ අමනාපය පහළ වෙනකොටම යෝගාවචරයට තේරුනොත්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 කල්යාණ පෘථග්ජනය කියලා. චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති න ව්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati papaka akusala dhamma tatta sangaraya papajjati rakkati චක්කුන්ද්‍රිය. දැන් මම පහේ හිත තියන්න ඕනේ කියලා තේරුම් ගත්ත යෝගාවචරයක් අපි හිතමු. එයා සක්මන් කරනවා. එයා දන්නා මට ക്ഷേම භූමියේ පහේ. එහෙම කර කර ඉනකොට ඔන්න ඇහැට හිත පැන්නා. එයා දැන් දන්නවා මම තවදුරටත් පයේ නෙවෙයි, තවදුරටත් ආරසාව නෙවෙයි, තවදුරටත් නික්ලේශි නෑ. දැන් කෙලස්. දැනගත්ත ගමන් න නිමිත්තක් ගායෝදී නානු බියංජනක් ගායෝදී දැකපු රූපේ අලගිය මුලගිය හොයන්න යන්න එපා. විස්තර අස්තර හොයන්න යන්න හොයපු ගමන් හිත මේක අමතක කරලා යනවා. ඒ යනකොට මේකේ තොරතුරු දකින්න කැමති නැතිකම සහ පේන රූපේ ඉස්තර අස්තර ව්‍යංජන ව්‍යංජන බැලීම තමයි කෙලස් කියන්නේ. ඒ නිසා නැවත ආපහු එන්න ඕන නම් ക്ഷേම භූමියට දැකපු රූපේ වග විස්තර හොයන්න යන්න එපා. ඒක නැත්නම් ව්‍යංජන ව්‍යංජන ගන්න එපා. යත්වාදි කරන මේ තං අසංගුතං විහරන්තං uppajjati papaka කුසල ධම්ම මේ බව නොදැන රූපය අබිරමණය කරන්න යෑම නිසා යම්තාක් නූපන්න කුසල රාශියක් ඇති වෙන්න පුළුවන් නම් ඒක ඇති නොවීම පිණිස සංවර වෙනවට කියනවා ඉන්දිය සංවරය කියලා.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 මූල කර්මත්තන්ට අනදර වෙනවා කෙලස් රාශියක් උපදිනවා. කොතනදීද යෝගාවචරයට මොලේ පෑදෙන්නේ? මේක මේ භාවනාව නිසා ආපු එකක් වෙන්න පුළුවන් පිටි එකක් වෙන්න පුළුවන් මේ කොයි එකෙමුත් කරන්නේ සතිය කඩන එක. මට පුළුවන් මේ බහුරූකෝලන් තියෙද්දි මගේ තානපාණ්ඩගේ එහෙම දන්න යෝගාවචරයෙකුට භාවනා කරනකොට මේ බහුරූකෝලන් වලින් අපි පිටපොට යන්න ගියාට නැවත අරමුණට ගෙන ඒමට බාධා කරන්න මොනම මායකටවත් බෑ. මොනම යක්ෂයෙකුටවත් බෑ මොනම කෙලෙසකටවත් බෑ. යෝගාවචරගේ තෘෂ්ණාව විතරයි උදව් වෙන්නේ. යෝගාවචරගේ අවිද්‍යාව විතරයි. ඒකට අපිට තියෙන මේ කෙලෙස් භූමිය මෙතන තියෙනවා නික්ලේශී භූමිය මෙතන තියෙනවා තෘෂ්ණාව නිසා අවිද්‍යාව නිසා නැත නොදැනීම නිසා අපි අර වර්ණවත් වෙච්ච විසිද්ධි බහුල වෙච්ච කෙලෙස් පැත්තේ ඇදිලා යනවා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 ඒක හරි නීරසයි ඒකාකාරී. දන්න කියන ආනපනේ තමයි. ගිය ගමන් බන්ධන ලියනවා. ඉතින් මේ හැම චිත්තක්ෂණයකම මේ වේපචිත්ති බන්ධන පහ පොරොත්තු ඉන්නවා. රුචි අරුචි දිගේ යන්න ගියොත් නෝපන්න කුසල උපදින හැම වෙලාවකම බන්ධන වදින. ඒ වෙනකොට යෝගාවචරය සාමාන්‍ය පුත්‍ජජනගේ වෙන් වෙන්නේ එයා දන්නව නික්ලේශී තැන. එයා දන්නව ക്ഷേම භූමිය. එයා දන්නව ආරක්ෂක භූමිය.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 තමන්ට තමන්ගේ අර්ථ කුසලයේ සලසා ගැනීමේ ස්වච්ඡන්ද භාවය මතු කරන බුදුරජාණන් වහන්සේ මේ කාමෙටම ආශා කරන එනේන දේ හරහා ගෙilla අලුතෙන් කර්ම රැස් කිරීමේ ව්‍යාපාරයකදී ඉන්න මේ කාමභෝගී පුද්ගලයාට මතක් කරලා දෙන ඔබ කොච්චර කාමභෝගී වුණත් නික්ලිෂී තැන්න යන්න තියෙන ඉඩ ඔබ උපත්ති ඔබට අම්බෙච්ච අයිතිවාසිකම manussකම කියන්නේ ඒකට. දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභෝ කියන්නේ ඒකයි. කොච්චර මනබන්ධනීය රූප වෙනුවත්, සද්ද ඇහුණත්, රස ගඳ පහස තිබුණත් මට මේ දේ නිසා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නිසා මට මනාපේ පහළුණයි කියලා දන්නවනම් එයා දර ගන්න ඕනේ. ඒක ඉතින් ආතති මාර්ගේ තමයි. ඒ විනෝඩ මම වඩලන අරමුණක් තියෙනවා. කලබල වෙලාවේ මම එන්න ඕනේ මෙතනයි කියලා අරමුණ දන්නවනම් එයාට ධර්ම ආරක්ෂාවක් තියෙනවා. ඉතින් හරි අමාරු යෝගාවචරයට විවිධ සංකර අවස්ථාවලදී කොතනද තමන්ගේ නික්ලේශිතන කොතනද තමන්ගේ ගෝචර භූමිය කියලා කියලා දෙන්නේ. බුදුරජාණන්සේ දෙන්නේ කයේ ඉරියව්. කොත්තන හිටියත් මොන අපහසුරපත් උනත් ඉරියව්වට හිත ගේන්න පුළුවන් නම් බුදුන් ඉන්නවා එතන. සද්ධර්මයේ තිනවා එතන. සීලේ තිනවා එතන. සංඝ ගුණේ තිනවා එතන.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 කෙනෙක් කියන්නේ මාළුන්ගේ බැමිණිගේ පුතා. ඊළ බුදුසසුනanse කාර්යලා පැවිදි වෙනවා. වයසයි. පැවිදිලා කියලා කියන අවසරයි සෝනසින් මට දැන් ඉතින් පෙන්කලින්ද වදක් නැහැ. ඒ නිසා මට කරුණාකරලා කමටහනක් දෙන්න මම ගිහිල්ලා ඒ රූපකට්ටෝ ඒ අපමත්තෝ මම එක පැත්තකට වෙලා අප්‍රමාදීව මම මන භාවනා කරන්න යන්න ගන්න කැලේකට යන්න ඉස්සලවන්න කමටහනක් දෙන්න කියලා.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 වෙනවනම් කෙලෙස් උපදින මේ වර්තමාන තියෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හරහා ඒකමයි භවනා කළ යුත්තේ ඒතරමයි නිවන තියෙන්නේ කියලා. ඒ හරී දිග පරිච්ඡේදයක් ලියනවා. අපි මේ අතීතයේ පශ්චාත්තාප වීම සදාචාරයක් කියාගෙන පුදුමාකාර විඳවිල්ලක් නෙවිඳවන්නේ. අවුරුදු 50 පැනපු වෙලාවෙ ඉඳලා හැම නාකියම හැම නාකිච්චිම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 දැන් මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ මේක අවබෝධ කරපු හැටි. ගාතාවකින් කතා කරලා කියන පස්සේ සරුවච්චන් වහන්සේ ඒකම බුදු බුද්ධ භාෂිතයක් වශයෙන් සඳහන් කරනවා ඒ නිසා ඒක අන්තිමට එක බුද්ධ භාෂිතයක් වෙනවා රූපන් දිස්සා සති මුත්තා අපි රූපයක් දකින්න සතියෙන් තොරව කොහේරි ගමනක් යනවා. යනකොට රූපයක් දකින්න දකින්න රූපන් දිස සත්‍ය මුට්ටා පිය නිමිත්තම් මනසිකත් අඩේ. ගමන කෝකොතත් අහවල දෙයක් දැක්කනේ කියලා. ඉතින් අපි අර මේ යන පැත්ත නැත්තම් සක්මන ඉන්නවනම් සක්මන පැත්තක තියලා අර අසතියෙන් දකපු රූපය හීනමවන්න පටන් ගන්නවා. පිය නිමිත්තක් මනසිකරෝති අඩේ කැමරාවක් තිබුණා මට ඒ වෙලාවේ ඩිජිටල් දාලා ගහගන්න තිබ්බනේ ඇක්ෂන් එක එහෙම්ම තියෙද්දි ඒව නැත්නම් මෙහෙම මෙහෙම කියලා අර දැන් මේ රූප දැකලා ඉවරයි ඒ පිය නිමිත්ත මනසිකරණය කරනවා අප්‍රී වෙන්න පුළුවන් මෙයා මෙතෙන්ද කියන්නේ පිය නිමිත්ත මනසිකරෝති සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති ගමනක් යන බව දැන් මතක නැහැ ධක්මං කරන බව මතක නැහැ අර බැඳිච්ච හිතෙන් ඒ රූපය විඳිනවා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 විවිධාකාර හීනමවනවා මෙයා. සැලසුම් හදනවා. අනේකා රූප සම්භව මේ දැකපු රූපේ තියෙද්දි බහුරූපෝලං වැඩ. ඉතින් මේ විදිහට මේ වර්තමාන මොහොත රූපයක් නිසා පන්නගෙන ඉස්සරහට එන චිත්ත වීදියම අර රූපේ අභිරමණය කරන්න යන නිසා එයා උපදවන මේ කෙලෙස් කඳ නිසා චිත්තක්ෂණය පාස නිවනින් ඈත් වෙනවා කියලා කියනවා.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 නික්ලේශයට ප්‍රේම කරපන්. හැබැයි ඒක කාටවත් දෙන්න දුර ආතතියක් එනවා. නික්ලේශයට ප්‍රේම කිරීම ලැබුණොත් ඒත් ආතතියක් එනවා. කෙලේශයට වෛර කරුවට ගිනත ඒත් ආතතියක් වෙනවා. මේ ආතතියත් එපා මේ ආතතියත් එපා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් නම් බුදුජානනාථේ අපට දෙන දායාදේ තමයි ඔබට උප්පත්තියම හම්බෙච්ච ඔන්න ඔය සම්බන්ධතාවය. ඔය කියන සමතුලිතතාවය කවදාවත් වැඩ කරන්නේ අපි වෙන්න තියෙන කෙලෙස් ආපු ගමන් පශ්චාත්තාප වෙන ඉසాత බඳගෙන අහකන්දෝමයි කියලා අඬනවා. නික්ලේශී ආපු ගමන් උඩ දාලා හරි හරි වැඩේ හරි කියනවා. නමුත් ඒ උඩ දෙමිල්ල සහ මේ ඇඬිල්ල නිසා වර්තමාන මොහොත ගිලින. අපිට තියෙන මේ ප්‍රබුද්ධ භාවය අපිට තියෙන මේ හැම දෙයකටම තියෙන මේ හැකියාව එකක් තෝරපුවම අඩු වෙනවා. ඉතින් මෙතෙන්ටත් ගිහිල්ලා මේ කෙලෙස් මේ නිකලෙස් කියලා දැනගෙන මෙතන ජීව සතිය අරකට මේකට පක්ෂග්‍රාහී නොවි ඉන්නවා කියන එක කියපු එකම සාස්ෘණ වංශය තමයි ලෝකේ ඉන්නේ. අනික ඔක්කොම මෙතනදී පැත්තක් ගත්තා. බුදු ජානන්සිකව මෙතනදීවත් මෙතෙන්ට යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒතනම් අපි සදාචාරවාදී අපිට manussකම කවදාකවත් තේරෙන්නේ අපි හිතන්නේ මගේ රුචි දෙයට පැනපු ගමන් ඡන්ද දෙන්න ඕනේ කියලා. අරුචි දේ වනසන්න ඕනේ කියලා. මේක මට අයිති දෙයක් නෙමෙයි.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 විඥානේ මායාව වෙන්න පුළුවන්. ඒක දිහා බලලා එහෙන් ගොඩාක් යෝජනා එනවා. හදිසි කරනවා. තක්කමුක මේ සේරම ආතතිය ලකුණු. දැක්කේ නෑ වගේ. ඇහුනේ නෑ වගේ. දැනුනේ නෑ වගේ. කල්පනාවක් නෑ වගේ. මෝඩෙක් වගේ. නැත්නම් ඇස්තත්තේ අන්ධෙක් වගේ. බලන්න ඉන්න පුළුවන් නම් එතකොට තේරෙනවා අපි කවදද මේ manussත්ත්වේ ක්‍රියාවත් කරලා තියෙන්නේ. මේ නොසලෙන මනස කවදද ක්‍රියාවත් කරලා තියෙන්නේ. මේ තාදී ගුණේ කවදද ක්‍රියාවත් කළ තියෙන්නේ පුළුවන් වෙයි කියලා හිතෙනවද අපි මේ නෑදෑයොත් එක්ක මේ බාල් දමනට මේ මේ එහෙම නැත්තම් මේ ගණ්‍යා කෙරේ ඇලිලා කුරයා කෙරේ ඇලිලා ගත කරනට මේ වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා අපි නෑයමයි අපි පෙකණීම කපලා දාන හුඳලාට ඕනේ කරන්නේ අපි ඒගොල්ලෝ ගහන සින්දුවට නටනව දකින්නේ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 මේකට මේ වෙලාවේ ඇති වෙන සංකල්පේ අරකට පක්ෂග්‍රාහී වෙන්න නැතිපා මේකට වෙන්නත් එපා පක්ෂග්‍රාහී නොවි ඉන්න පුළුවන් ගතිය කියන අවිරුද්ධ ප්‍රතිපදාව. ඒකට අපන්නක ප්‍රතිපදා කියලා තමයි පොතේ තියෙන්නේ. කෙලෙස් වලට විරුද්ධ වෙන්නත් එපා නික්ලේශ වලට මනාප වෙන්නත් එපා. දෙකටම ඡන්දය පල නොකර අහුරු වෙන්නේ නැතුව ඉන්නකොට ආතතියක් එන්න විදියක් නැහැ. මොනම තැනකින්වත් එන්නේ. ඒ නිසා කොතනක හෝ සංසාර ගමනේ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 හතර පහකට එල්ලන්නේ කියලා. දැන් මේ බිසවගේ පළවෙනි දරුවා. රජුරෝ නිසා උපදිච්ච දරුවා. රජුරෝ බීලා දෙන තීන්දුව වළක්වන්න කවුරක්වත් නැහැ. ඉතින් ගහලයා ගිහිල්ලා චෝදන යෝජනා කරන මේ දරුවා හෙට උදේ අහවල් වෙලාවට මේ හතරට කපලා මරනවා. දැන් මව් බිසවට කලන්තය හැදෙනවා පණේනවා කලන්තය හැදෙනවා පණේනවා. රජුරෝ පත්තිරුපේ ඉඳලා බලා ඉන්නවා කපන හැටි. ගහලයා කඩුව තියාන බලන්නේ.